بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් حميم والكتاب المبين إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ أفنضرب عنكم الذكر صفحا أن كنتم قوما مسرفين وكم أرسلنا من نبي في الأولين وما يأتيهم من نبي إلا كانوا به يستهزئون فأهلكنا أشد منهم بطشا ومضى مثل الأولين හා මීම් පැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින් නුඹලා වටහා ගනු පිණිස සැබවින්ම අපි එය අරාබි බසින් වූ කුරආනයක් කළෙමු සැබවින්ම එය අප වෙත ඇති අති උත්කෘෂ්ට ප්‍රඥාවෙන් යුක්ත උම්මුල් කිතාප් එනම් මාතෘ පුස්තකෙහිය නුබලා සීමාව ඉක්මවාගිය ජනතාවක් නිසා අපි එම ධර්මෝපදේශය නුබලාට නොඑවා සිටින්නෙමුද. පැරැන්නන් වෙත කොපමන නබිවරුන් අපි එව්වෙමුද. ඔවුන් අතරට නබිවරයෙකු නොපැමිණියේය ඔවුන් ඔහුට සරදම් කලාමිස. එහෙයින් ඔවුනට වඩා බලයෙන් වැඩි අය අපි විනාශ කළෙමු. පැරැන්නන්ගේ උපමාව ඉකුත්වී ගියේය. ولئن سألتهم من خلق السماوات والأرض ليقولن خلقهن العزيز العليم الذي جعل لكم الأرض مهدا وجعل لكم فيها سبلا لعلكم تهتدون والذي نزل من السماء ماء بقدر فأنشرنا به بلدة ميتا كذلك تخرجون والذي خلق الأزواج كلها وجعل لكم من الفلك والأنعام ما تركبون لتستووا على ظهوره ثم تذكروا نعمة ربكم ثم تذكروا نعمة ربكم إذا استويتم عليه وتقولوا وتقولوا سبحان الذي سخر لنا هذا وما كنا له مقرنين وإنا إلى ربنا لمنقلبون وجعلوا له من عباده جزءاً إن الإنسان لكفور مبين අහස් සහ මහපොළව නිර්මාණය කළේ කවුරුදැයි නුඹ ඔවුන්ගෙන් ඇස්වානම් සැබවින්ම ඒවා නිර්මාණය කළේ සර්ව බල සම්පන්න සර්වඥානන්යයි ඔවුහු කියති. ඔහු මහපොළව නුබලාට තුටිල්ලක් කළේය. නුබලා නුබලාට අවශ්‍ය තැන්හි මග දැනගනු පිණිස එහි නුබලාට මාවත්ත ඔහු සැලසුවේය. තවද අවශ්‍ය ප්‍රමාණයකට අනුව ඔහු අහසින් වැසි පහල කරන්නේය. තවද එමගින් මැරිච්ච ගම්මානයකට නැවත ජීවය දෙන්නෙමු. එලෙසය මරණයෙන් පසු නුඹලා මහපොළොවෙන් පිටකරනු ලබන්නේ. ඔහු සියලුම ජෝඩු මැව්වේය. තවද නුඹලා ප්‍රවාහනය කරන නැව් සහ සිව්පාසතුන් නුඹලාට ඔහු සලසාදුන්නේය. නුඹලා ඔවුන්ගේ පිටුමත සිටීමටත් පසුව ඒ මත නුබලා සිටියානම් නුබලාගේ පරමාධිපතිගේ අනුග්‍රහය සිහිපත් කිරීමටත් තවද මේවා අපට නතු කරදුන් ඔහු අල්له සුවිශුද්ධය එසේ නො වූයේ නම් මේවා වසඟ කර ගැනීමට අපි හැකියාවන්තයින් නොවෙමු යැයි කීමටත්ය. සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙතට ආපසු පැමිණෙන් නෝම වෙමු. මේ සියල්ල දැනකෙන හා පිළිගෙන තිබියදීත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසක් ඔහුගේ කොටසක් බවට පත්කළෝය සැබැවින්ම මිනිසා ප්‍රකට අකෘතක්ඥයකි. අමිත්තකොදමින් ما يخلق بنات وأصفاكم بالبنين وإذا بشر أحدهم بما ضرب للرحمن مثلا ظل وجهه مسودا ظل وجهه مسودا وهو كظيم أَوَمَن يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَنِ إِنَاثًا أَشَهِدُوا خَلْقَهُمْ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ أَوْ එනම් الله تمام مَوْدِ දේ තමාට දූවරුන් ගෙන පුතුන් සඳහා නුබලා තෝරාගත්තෙහිද. ඔවුන් පරම දයාන්විත අල්لهට ආරෝපණය කරන දුවකගේ උපත පිළිබඳ ශුභාරංචිය ඔවුන්ගෙන් කෙනෙකුට දෙනලද්දේ නම් ඔහු කෝපයට පත්වී ඔහුගේ මුහුණ කළුවී යයි ආභරණයෙහි සැදුම් ලද්දා වූද විවාදයෙහි කරුණු පැහැදිලි කළ නොහැක්කා වූද දූවරුන් වන අයද අල්ලාට සතුවිය යුත්තේ මොවුහු අසමසම කරුණාන්විතයාගේ සේවකයන් වන මලක්වරුන් ස්ත්‍රීන් ලෙස සැලකූහ ඔවුන් නිර්මාණය කරනු මොවුහු දුටුවෙහිද මොවුන්ගේ සාක්ෂි සටහන් කරනු ලබන්නේය තවද මතු ඔවුහු ප්‍රශ්න කරනු ලබන්නෝය وقالوا لو شاء الرحمن ما عبدناهم ما لهم بذلك من علم إن هم إلا يخرصون أم آتيناهم كتابا من قبله فهم به مستمسكون بل قالوا إنا وجدنا آباءنا وجدنا آباءنا على أمة وإنا وإنا على آثارهم مهتدون අසමසම කරුණාන්විතයාට අභිමත නම් අපි ඔවුන් නොනමදින්නෙමුයි ඔවුහු කියති. මේ ගැන ඔවුනට දැනුමක් නැත ඔවුන් බොරුව අනුමාන කරනවා මිස නැත මලක්වරුන් ඇදහීමේ ඔවුන්ගේ ක්‍රමයට ඔවුනට බලය ලබා දෙන ධර්ම ග්‍රන්ථයක් මීට පෙර අපි ඔවුනට ලබාදුන්නෙමුද එහෙයින් ඔවුහු එවැනි ක්‍රමයට ඔවුන්ගේ සාධකයක් ලෙස එය ග්‍රහණය කරන්නන් වෙති නො එසේය සැබවින්ම අපේ මුතුන්මිත්තන් මාර්ගයක සිටිනු බව අපි දුටුවමු තවද අප සැබවින්ම ඔවුන්ගේ අඩිපාරේ ගමන් කරන්නෝ වෙමුයි ඔවුහු පැවසූහ. وكذلك ما أرسلنا من قبلك في قرية من نذير إلا قال مترفوها إلا قال مترفوها إنا وجدنا آباءنا على أمة إنا وجدنا آباءنا على أمة وإن على آثارهم وإنا على آثارهم مقتدون قال أولو جئتكم بأهدى مما وجدتم عليه آباءكم قالوا إن إنا بما أرسلتم به كافرون فانتقمنا منهم فانظر كيف كان عاقبة المكذبين එලෙසය නුඹට පෙර අප ජනාවාසයකට අනතුරු අඟවන්නෙකු යැවූ කල්හි එහි දනවත්තු සැබවින්ම අපේ මුතුන් මිත්තන් මාර්ගයක සිටිනු අපි දුටුවෙමු. තවද සැබවින්ම අපි ඔවුන්ගේ අඩිපාර අනුගමනය කරන්නෝ වෙමුයැයි ඔවුහු කීවාමිස නැත. නුබලාගේ මුතුන්මිත්තන් නුබලා දුටු අයුරින් සිටි මගට වඩා නිවැරදි මාර්ගයක් මා නුබලාට ගෙනවිත් තිබියදී නොබලා ඔවුන් අනුගමනය කරුණුයේ දැයි ඔහු එනම් නබිවරයා ඔවුනට කීහ. එයට අපි සැබවින්ම නුබලා එවනු ලැබූ දෑ ප්‍රතික්ෂේප කරන්නන් වෙමු යැයි ඔවුහු කීහ. එනිසා අපි ඔවුන්ගෙන් පලිගත්තෙමු. සත්‍යය බොරුයැයිකී අයගේ ඉරනම කෙසේ පැවතියේ දැයි බලව්. وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِّمَّا تَعْبُدُونَ إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ بل متعت هؤلاء وآباءهم حتى جاءهم الحق ورسول مبين ولما جاءهم الحق قالوا هذا سحر وإنا به كافرون وقالوا لولا نزل هذا القرآن على رجل من القريتين عظيم ඉබ්‍රාහීම් තම පියාටත් තම ජනතාවටත් මෙසේකී අවස්ථාව සිහිපත් කරව. නුඹලා නැමදුම් කරන සියලු දෑ සැබවින්ම මම ප්‍රතික්ෂේප කරමි. මාමැ වූ ඔහු හැර සැබවින්ම ඔහු මට මතුවට යහමඟ පෙන්වන්නේය. ඔහුගෙන් පැවත එන තම පාරම්පරිකයින් ඒ වෙත හැරෙනු පිණිස ඔහු එම වචනය තබාගියේය. එසේ තිබියදීත් ඔවුහු අල්ලා හැර වෙනත් අය ඇදහීමට පටන්ගත්හ. මම ඔවුන් විනාශයට පත් නොකළෙමි. නමුත් සත්‍යයද එය පැහැදිලි කරන රසූල්ුවරයෙකුද ඔවුන් වෙත පැමිණෙනතුරු මම ඔවුනටද ඔවුන්ගේ මුතුන්මිත්තන්ටද මෙලොවදෑ අනුභව කිරීමට ඉඩ සැලැස්සුවෙමි සත්‍යය ඔවුන් වෙත පැමිණිවිට මෙය ඉන්ද්‍රජාලමකි සැබවින්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෙමුයි ඔවුහු කීහ මෙම කුරාණය ප්‍රධාන නගර දෙකෙහි ප්‍රභූ පුරුෂයකුට පහළ නොකළේ මන්දැයි ඔවුහු කීහ. أهم يقسمون رحمة ربك نحن قسمنا بينهم معيشتهم في الحياة الدنيا ورفعنا بعضهم ورفعنا بعضهم فوق بعض درجات ليتخذ بعضهم بعضا سخريا ورحمة ربك خير مما يجمعون ولولا أن يكون الناس أمة واحدة لجعلنا لمن يكفر بالرحمن لجعلنا لمن يكفر بالرحمن لبيوتهم سقفا من فضة ومعارج عليها يظهرون ولبيوتهم أبوابا وسررا عليها يتكئون وزخرفا وإن كل ذلك لما متاع الحياة الدنيا والآخرة عند ربك للمتقين නුබලාගේ පරමාධිපතිගේ දයාව බෙදාහරින්නේ ඔවුන්ද මෙලොව ජීවිතේ ඔවුන් අතර ඔවුන්ගේ ජීවනෝපාය සලසා දුන්නේ අපි. තවද ඔවුන්ගෙන් සමහරෙකුට සමහරෙකුගෙන් සේවය ලබා ගැනීම පිණිස ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුට වඩා ඉහළ තරාතිරම්වලට උසස් කළේ අපි. තවද නුබලාගේ පරමාධිපතිගේ පරම දයාව ඔවුන් රැස් කරන දෑට වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨය. මිනිස්සු සියලු දෙනාම එකම ප්‍රජාවක් වීම විය යුතු නොවන්නේ නම් පරම දයාන්විතයාණන් වන අල්ලාව ප්‍රතික්ෂේප කරන්නට ඔවුන්ගේ නිවෙස් වලට රිදියෙන් වහලද ඔවුන් නැගී යන පියගැට පෙරද රිදියෙන් නියත වශයෙන්ම කරන්නෙමු. තවද ඔවුන්ගේ නිවෙස් වලට රිදියෙන් දුරවල්ද ඔවුන් ඒ මත සයනය කරන සයනාසයන්ද රන් ආභරණයන්ද අපි ඕනට ලබා දෙන්නෙමු. මේ සියල්ල මෙලොව ජීවිතයේ ස්වල්ප සැපතකි. නමුත් නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි පරලොව සෞභාග්‍යය බියබැතිමතුන්ටය. වමයි يعش عن ذكر الرحمن نقيض له شيطانا فهو له قرين وإنهم ليصدونهم عن السبيل ويحسبون أنهم مهتدون حتى إذا جاءنا قال يا ليت بيني وبينك بعد المشرقين فبئس القرين ولن ينفعكم اليوم إذ ظلمتم أنكم في العذاب مشتركون أفأنت تسمع الصم أو تهدي العمي ومن كان في ضلال مبين යමෙකු අසමසම කරුණාන්විතයාණන්ගේ ධර්මෝපදේශය නොතකා සිටින්නේද අපි ඔහු මත ශෛතානුවකු පත් කරන්නෙමු ඔහු එනම් ශෛතාන් ඔහුට හිතවතෙකු වන්නේය සැබවින්ම ඔවුහු යහමගින් ඔවුන් වලක්වන්නේය නමුත් සැබවින්ම තමන් නිවැරදි මාර්ගීයයි ඔවුහු සිතති. ඔහු අප වෙත පැමිණි කල්හි අහෝ මා සහ නුඹ අතර නැගෙනහිර සහ බස්නාහිර දක්වා වූ පරතරයක් තිබුණානම් නුඹ ඊතා නපුරු හිතවතෙක් යයි කියන්නේය. නුඹලා වරද කළහෙයින් අද දින නුඹලාට යහපතක් නොවන්නේය. සැබවින්ම නුඹලා දඩුවමේ සහකාරයෝ වන්නෝය. නබි මුහම්මද නුඹ බිහිරන්ට ඇසෙන්න්නට සලස්වන්නෙහිද නැතහොත් අන්දයාට හා ප්‍රකට නොමගෙහි යෙදී සිටින්නාට මඟ පෙන්වන්නෙහිද فإما نذهبن بك فإنا منهم منتقمون أو نرينك الذي وعدناهم فإنا عليهم مقتدرون فاستمسك بالذي أوحي إليك إنك على صراط مستقيم وإنه لذكر لك ولقومك وسوف تسألون واسأل من أرسلنا من قبلك من رسلنا أجعلنا من دون الرحمن آلهة يعبدون අපි ඔවුනට දඩුවම් දෙන්නෙමු. අපි නුඹ ලෝකයෙන් ඉවතට ගත්තේ නම්ද. නැතහොත් ඔවුනට අපදුන් පොරොන්දුව අපි නුඹට පෙන්වන්නෙම්ද. සැබවින්ම අපි ඔවුන් මත බලධාරීවෙමු ඔවුන් සම්බන්ධයෙන් අපට සම්පූර්ණ බලය ඇත එනිසා නුඹට පහල කරනු ලැබූ දෑ ග්‍රහණය කරගනිියු සැබවින්ම නුඹ රිජු මාර්ගියහිය සැබවින්ම මේ නුබටත නුඹගේ ජනයාටද සහිපත් කිරීමකි මතු නුඹලාගෙන් මේ ගැන ප්‍රශ්න කරනු ලබන්නේය අපරමිත දයාන්විතයාණන් හැර ඔවුනට නැමදුම් කිරීමට වෙනත් දෙවිවරුන් අපි නියම කළිමුදැයි නබි මුහම්මද නුඹට පෙර අප එව් අපගේ රසුල්වරුන්ගෙන් අසව. وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ فَلَمَّا جَاءَهُم بِآيَاتِنَا إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ وما نريهم من آية إلا هي أكبر من أختها وأخذناهم بالعذاب لعلهم يرجعون وقالوا يا أيها الساحر ادع لنا ربك بما عهد عندك إننا لمهتدون فلما كشفنا عنهم العذاب إذا هم ينكثون ونادى فرعون في قومه قال يا قوم أليس لي ملك مصر وهذه الأنهار تجري من تحتي أفلا تبصرون أم أنا خير من هذا الذي هو مهين ولا يكاد يبين فلولا ألقي عليه أسورة من ذهب أو جاء معه الملائكة مقترنين ෆිරවුන් සහ ඔහුගේ ප්‍රධානීන් වෙත අපි අපගේ සංඥා සහිතව සැබවින්ම මූසාව යැව්වෙමු. එවිට සැබවින්ම මම විශ්ව්‍යාධිපතිගේ රසුළුවරයෙක් වෙමියැයි ඔහු කිය. අපගේ සංඥාවන් සමග ඔහු ඔවුන් වෙත පැමිණිකල්හි ඒවා ගැන ඔවුහු සිනාසුනාහ අප ඔවුනට සංඥාවක් පෙන්වන විට එය ඊට පෙර පෙන්වන ලද සංඥාවන්ට වඩා ඉමහත්ව මිස නොවීය තවද අපි ඔවුන් දඩුවමින් හසු කළෙමු ඔවුන් රිජුමාර්ගයට හැරෙනු පිණිස ඔවුනට දඩුවමක් එළැඹිනු සෑම අවස්ථාවකදීම ඉන්ද්‍රජාලම් කරවානනිි ඔහු නුබ සමග කළ ප්‍රතිඥානුව අප වෙනුවෙන් නුබගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරව. සැබවින්ම අපි යහ මගට යොමුුවන්නන් වෙමුයි ඔවුහු කීහ නමුත් දඩුවම අප ඔවුන්ගෙන් ඉවත් කළවිට ඔවුහු තම වචනය කඩකරති. ෆිර අවුන් තම ජනතාව අමතා මෙසේ ප්‍රකාශ කළේය. මාගේ ජනයිනි මිසර රාජධානිය මා සතු නොවේද. තවද මේ ගංගාවන් මා පාලනය යටතේ ඇති ප්‍රදේශය යටින් ගලන්නේය. මෙය නුඹලා නොදකින්නේහිද? තම අදහස් පැහැදිලිව කතා කරගත නොහැකි මෙම පහත් මිනිසාට වඩා මම උසස් කෙනෙකු නොයිම්ද? රත්තරණින් වූ වලලු ඔහුට ඇයි දමනු ලැබ නැත්තේ? නැතිනම් පරිවාරකයින් ලෙස මලක් වරුන් ඔහු සමග නොපෙමිණියේ ඇයි? فاستخف قومه فأطاعوه إنهم كانوا قوما فاسقين فلما آسفونا انتقمنا منهم فأغرقناهم أجمعين فجعلناهم سلفا ومثلا للآخرين ඔහු ෆිරාවුන් සිය ජනතාව සුල්ලු කොට සැලකුවේය. එබැවින් ඔවුහු ඔහුට කීකරු වූහ සැබැවින්ම ඔවුහු අනර්ථකාමී ජනතාවකි. ඔවුන් අපව කෝපයට පත් කළ විට අපි ඔවුන්ගින් පලිගත්තෙමු. තවද ඔවුන් සියලු දෙනාම දියෙහි ගිල්වීමු. අපි ඔවුන් ඉකුත් පරම්පරාවක් බවටද මතු පරම්පරාවලට ආදර්ශයක් බවටද පත් කළෙමු. වලම්! وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ إن هو إلا عبد أنعمنا عليه وجعلناه مثلا لبني إسرائيل ولو نشاء لجعلنا منكم ملائكة في الأرض يخلفون وإنه لعلم للساعة فلا تمترن بها واتبعون هذا صراط مستقيم ولا يصدنكم الشيطان إنه لكم عدو مبين මරියම්ගේ පුතනුවන් ආදර්ශයක් ලෙස ගෙනහැර දැක් වූ විට නුබගේ ජනයා ඒ ගැන උද්ඝෝෂණය කළහ අපගේ දෙවියන්ද වඩා හොඳ නැතිනම් ඔහු දැයි ඔවුහු කිහ තර්ක කිරීමේ අරමුණින් මිස ඔවුහු මෙම නිදර්ශනය ඔබට ගෙනහැර නොදැක් වූහ නො එසේය ඔවුහු තර්ක කරන ජනතාවකි ඔහු අල්ලාගේ ගැත්තෙකු මිස නැත අපි ඔවුන්ට අනුග්‍රහය දැක්වීමු තවද ඉස්රායිල් දරුවන්ට ආදර්ශයක් බවට අපි ඔහුව පත් කළෙමු අපට අභිමත වී නම් නුඹලාගෙන් සමහරෙකු මහ පොළොවේහි නුඹලාගෙන් පැවත එන මලක්වරුන් බවට පත් කරන්නෙමු. සැබවින්ම ඔහු එනම් මරියම්ගේ පුත් ඊසා පරම හෝරාව පිළිබඳව සංඥාවකි. ඒ ගැන සැක නොකරව. තවද මා අනුගමනය කරව. මෙයයි ඍජු මාර්ගය වන්නේ. තවද ෂයිතන් නුඹලා නොවලක්වත්වා. සැබවින්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරාය ولما جاء عيسى بالبينات قال قد جئتكم بالحكمة قال قد جئتكم بالحكمة ولأبين لكم بعض الذي تختلفون فيه فاتقوا الله وأطيعون إن إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ هَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ الأخلاء يومئذ بعضهم لبعض عدو إلا المتقين ඊසා පැහැදිලි සංඥා සමග පැමිණිවිට ඔහු මෙසේ කීවේය මම ප්‍රඥාව සමගද නුඹලා වෙනස් මත දරන ඇතැන් දෑ පැහැදිලි කිරීමටද සැබවින්ම නුඹලා වෙත පැමිණ සිටිමි. එනිසා අල්ලාහට බියබැතිමත් වනු. තවද මට අවනත වනු. සැබවින්ම මාගේ පරමාධිපතිද නුබලාගේ පරමාධිපතිද අල්له ඔහුමය. එනිසා ඔහු අදහව් මෙය රිජුමාර්ගයයි. නබිවරයාගේ පැහැදිලි ඉගැන්වීම් තිබියදීත් ඔවුන් අතුරින් නිකායකයෝ මතබේද ඇතිකරගත්හ එබැවින් පව් කළ අයට වේදනීය දිනයේ දඩුවමින් වූ විනාශයයි. තමන් නොදැනුවත්ව සිටින අවස්ථාවක මලවුන් කෙරෙන් නැගිටුවීමේ පරමහෝරාව හදිසියේම පැමිණීමද ඔවුන් බලාපොරොත්තු වන්නේ. එදින මිතුරන් ඇතමෙක් ඇතමෙකුට සතුරු වෙති. බියබැතුමතුන් හැර يا عباد لا خوف عليكم اليوم ولا أنتم تحزنون الذين آمنوا بآياتنا وكانوا مسلمين ادخلوا الجنة أنتم وأزواجكم تحبرون يطاف عليهم بصحاف من ذهب وأكواب وفيها ما تشتهيه الأنفس وتلذ الأعين وأنتم فيها خالدون وتلك الجنة التي أورثتموها بما كنتم تعملون لكم فيها فاكهة كثيرة منها تأكلون إن المجرمين في عذاب جهنم خالدون لا يفتر عنهم وهم فيه مبلسون وما ظلمناهم ولكن كانوا هم الظالمين ඔවුනට මෙසේ කියනු ලැබේ මාගේ ගැත්තනි අද නුඹලාට කිසිම බියක් නැත තවද නුඹලා ලතැවෙන්නෝද නොවෙති අපගේ වදන් විශ්වාස කරන්නා වූද අල්ලාට අවනත වන්නා වූද අයට නුඹලාද නුඹලාගේ කලත්‍රයන්ද ස්වර්ගයට ඇතුළුවව් එහිදී නුඹලා ප්‍රමෝදයට පත්වනු ඇත එහිදී රන්මුවා තැටි සහ කුසලාන ඔවුන් වටා ගෙන යනු ලැබේ තවද මනස ප්‍රියකරන දෑද දෑස් පිනවන දෑද එහි ඇත නුබලා එහි සදාකාලිකව වාසය කරන්නෝය නුබලා කරමින් සිටි දෑ අනුව නුබලාට උරුම වූ ස්වර්ගය මෙයයි නුබලාට එහි බොහෝ පළතුරු ඇත නුබලා එයින් සිතැංගි පරිදි අනුභව කරන්නෙහුය අපරාධකරුවෝ සැබවින්ම සදහටම නිරයේ දුක්විඳිති ඔවුන්ගෙන් දඩුවම කිසිදාක සැහැල්ලු නොකෙරෙයි තවද ඔවුහු එහි බලාපොරොත්තු රහිතවන්නෝය අපි ඔවුනට කිසිදු අපරාධයක් නොකළෙමු. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කරගත්තෝ වූහ ونادوا يا مالك ليقض علينا ربك قال إنكم ماكثون لقد جئناكم بالحق ولكن أكثركم للحق كارهون أم أبرموا أمرا فإنا مبرمون أم يحسبون أنا لا نسمع سرهم ونجواهم بلى ورسلنا لديهم يكتبون قل إن كان للرحمن ولد فأنا أول العابدين أو مالك නුඹගේ පරමාධිපති අපට මරණයෙන්වත් තීන්දුවක් ලබාදෙත්වායයි ඔවුන් කෑගසනු ඇත එවිට ඔහු මෙසේ කියයි. සැබවින්ම නුබලා නිරේ සදාකාලිකව රැඳී සිටින්නන් වේ. සැබවින්ම අපි නුඹලා වෙත සත්‍යය ගෙන ආවෙමු. නමුත් නුඹලාගෙන් වැඩි දෙනෙක් සත්‍යය අප්‍රිය කරන්නෝ වූහ. ඔවුන් යමක් තීරණය කර තිබේද තීරණය කරන්නෝ සැබවින්ම අපි වෙමු. ඔවුන්ගේ රහස් සහ ඔවුන්ගේ රහසිගත සාකච්ඡාවන් අපට ඇසෙන්නේ නැතැයි ඔවුන් සිතනවාද නොයිසේය ඔවුන් අතර සිටින අපගේ දේවදූතයන් ඒවා සටහන් කරගනිති අසමසම කරුණාන්විතයානන්ට පුතෙකු සිටියානම් ඔහු පළමුුවෙන්ම අදහන්නේ මායයි නබි මුහම්මත් පවසව්. سبحان رب السماوات والأرض رب العرش عما يصفون فذرهم يخوضوا ويلعبوا حتى يلاقوا يومهم الذي يوعدون وهو الذي في السماء إله وفي الأرض إله وهو الحكيم العليم وتبارك الذي له ملك السماوات والأرض وما بينهما وعنده علم الساعة وإليه ترجعون ولا يملك الذين يدعون من دونه الشفاعة إلا من شهد بالحق وهم يعلمون ولئن سألتهم من خلقهم ليقولن الله فأنا يؤفكون وقيله يا رب إن هؤلاء قوم لا يؤمنون فاصفح عنهم وقل سلام فسوف يعلمون අහස් සහ මහ පොළවේ පරමාධිපතිද අර්ෂ් නම් පරමාසනයේ පරමාධිපතිද වන අල්ලා ඔවුන් ආරෝපණය කරන දැයින් සුවිශුද්ධය එසේනම් ඔවුනට ප්‍රතිඥා කළ ලැබූ ඔවුන්ගේ පරමාන්ත දිනය ඔවුන් හමුවනතුරු ඔවුනට කෙලි දෙලෙහි ගැලී සිටීමට ඉඩහරිව්. අහස්වල දෙවියාද මහපොළොවෙහි දෙවියාද ඔහුය. ඔහු සර්ව ප්‍රඥාවන්තය සර්වඥය. අහස්වලද මහපොළොවේද ඒ දෙක අතර දෑවලද රාජධානයහිමි ඔහු අතිශය භාක්‍යවන්තය අස්සා අත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන පරම හෝරාව පිළිබඳව ඥානය ඇත්තේ ඔහුට පමණි. නුබලා ආපසු පමුණුණු ලබන්නේද ඔහු වෙතමය. අල්له වන ඔහු හැර ඔවුන් කැඳවන අයට මැදිහත්වීමට බලය නැත. ඔවුන් දැනුවත්ව සත්‍යය පිළිබඳව ශාක්ෂි දැරුවේ කවරෙකුද ඔවුන් හැර ඔවුන් මැව්වේ කවුරු දැයි නොඹ ඔවුන්ගෙන් ඇසුවහොත් අල්له යැයි සැබවින්ම ඔවුහු කියන්නෝමය. එසේනම් ඔවුන් කොතැන් සිට මුලාවට පත් කරනු ලබන්නේද. මාගේ පරමාධිපතියානනි මොවුන් විශ්වාස නොකරන ජනතාවක් යැයි ඔහු එනම් නබිතුමාගේ ප්‍රකාශය මත සපතකොට නබි මුහම්මද ඔවුන්ට සමාවදී ඉවසව්. තවද සලාම් එනම් ශාන්තිය වේවායි කියනු. ඔවුහු මතු දැනගන්න ඕය.